තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍රවරුනි සෑම දිනාටම මේ ලැබී තිබෙන ලබාගෙන තිබෙන නවසර දහමේ අගය වටිනාකම වඩා වටහා ගන්නට හැකි අසා තිබෙන සිතා තිබෙන තේරුම් අරගෙන තිබෙන දහම් මගෙහි වැඩි දුරක් ගැඹුරට යන්නට කාලය හා අවකාශය ලැබෙන අලුත් අවුරුද්දක්ම වේවා කියන සුපැතුමින් අපි මේ කතිකාවත පටන් ගනිමු. කල්‍යාණ මිත්‍රවරුනි අලුත් අවුරුද්දට නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ පිරිනමන අලුත් අවුරුදු තෑග්ග මේ අලුත් අවුරුද්දත් එක්ක බොහෝ තෑගි ඔබට ලැබෙන්නට ඇති ඔබත් තෑගි දෙන්නට ඇති සමහර විට නිල්ලඹ සිටින අපට තෑගිදෙන්නට හිතාගෙන ඇති නිලඹට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි එක මොහොතක් හෝ දහම් මගෙහි පාතබීම. ඒ තමයි කාටත් නිලඹ සිටින අපට දිය හැකි වටිනාම අවුරුදු තැග්ග කොහොම හරි මේ අලුත් අවුරුද්දේ උණුසුම තාම අතේ රැඳී තිබෙන මේ දින කිහිපේ අප හිතුවා මෛත්‍රිය පිළිබඳ කතිකාවතක් කරන්නට මේ එක්තරා විදිහක මේ අසන්නන්ගේ ඉල්ලීමක් ඉටු කිරීමකුත් වෙනවා වෙනත් මාතෘකා කිහිපයක් පිළිබඳව පහුගිය දිනවල කළ වැඩසටහන් වලින් පසුව ඇරයුමක් ලැබුණා මේ මෛත්‍රිය පිළිබඳව අපි වැඩසටහනක් කරමු කියලා. මෛත්‍රිය දැන් ඒ ඇරයුම ලැබෙන විටම මේ ආ මුල්ම සිටිවිල්ල තමයි මේ ගැන මොනවද අලුතෙන් කියන්න තියෙන්නේ. කුඩා කල සිටම විශේෂයෙන් බෞද්ධයන් හොඳට අහලා තියෙන බෞද්ධ වචන වලින් බෞද්ධ ශබ්දකෝෂයේ තිබෙන වචන වලින් ජනප්‍රියම වචනයක් තමයි මෛත්‍රිය. ඉතින් කුඩා කල සිටම මේ භාවනා කළා නම් අනිවාර්යයෙන්ම අහන්නට ලැබෙන, ඉගෙන ගන්නට ලැබෙන භාවනා ක්‍රමයක් තමයි මෛත්‍රිය. ඉතින් මේ සියලු කාරණා නිසා මොනවද මෛත්‍රිය ගැන අලුතෙන් වැඩසටහනක් කරන්න තියෙන්නේ අවශ්‍යතාවය දැන් එහෙම මේ ප්‍රතිචාර දැක්වුවාම මේ ලැබුණු දිරිගැන්වීම තමා මේ මෛත්‍රිය පිළිබඳව ධම්මානුපස්සනාවෙන් ටිකක් විමසා බැලීමක් කරමු කියලා. දැන් සාමාන්‍ය මෛත්‍රී භාවනා කරන ක්‍රමයට වඩා මෛත්‍රිය පිළිබඳව දැස්වා බැලීමක්. ඉතින් අපි අද කරන්න යන්නේ ඒ නිසා මේ මෛත්‍රී භාවනාවකටම වඩා මෛත්‍රිය පිළිබඳ විපස්සනාවක්. මෛත්‍රිය පිළිබඳව ධම්මානුපස්සනාවක් යෝනිසෝ මනසිකාරය උදව් කරගෙන සොයා බැලීමක්. ඉතින් අපි කවුරුත් අහන්ත ආසා ප්‍රියම වචනයක් තමයි මෛත්‍රිය. බොහෝම කලාතුරකින් තමයි කෙනෙකු මේ වචනේට අකමැති වෙන්නේ. එම අකමැති වෙන අවස්ථා තියෙනවා. ඒ ඉතින් බොහොම කලාතුරකින්. ඇහෙන විටත් හදවතට සිසිලසක් දැනෙන හිතන විටත් අද සිහිල් කරන කතා කරන විටත් නිවෙන මාත්‍රිකාවක් වචනයක් සමා මෛත්‍රිය කල්‍යාණ මිත්‍රවරුනි මෛත්‍රී භාවනා කරන ක්‍රම විශාල ගණනක් තිබෙනවා. දෙයි පමණ මේ විවිධ ක්‍රම තිබෙන එපමණ ක්‍රම රාශියක් තිබෙන තවත් භාවනාවක් නැහැ. ආනාපාන සති භාවනාවේ උනත් ක්‍රම කීපයක් තිබෙනවා. හැබැයි සීමිතයි. ටිකයි. නමුත් දැන් මෛත්‍රී භාවනාව ඊට වඩා වෙනස්. සමහරට කෙනාගෙන් කෙනාට වෙනස්. ගුරුවරයාගෙන් ගුරුවරයාට පමණක් නෙමෙයි භාවනානු යෝගියාගෙන් යෝගියාට වෙනස්. ඒ වගේම එකම ගුරුවරයා වුණත් මෛත්‍රී භාවනාව කියා දෙනව ක්‍රම රාශියක්. ඉතින් දැන් එහෙම වටපිටාවක අපි මේ උත්සාහ කරන්නේ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හරිම ක්‍රමය නැතිනම් හොඳම ක්‍රමය මොකක්ද කියලා සොයා ගැනීම නම් නොවේයි. ඒ බඳු මේ අත ගහන්න බැරි වැඩකට මේ කර ගහන්නට යනවා නෙවෙයි. එක පැත්තකින් මොන විදිහට මෛත්‍රී භාවනා වැඩුවත් මොන විදිහට වැඩුවත් එයින් ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල නැත්තේ නෑ. ඒක හරිද වැරදිද නිවැරදිද නැද්ද ධර්මානුකූලද නැද්ද ඒ වෙනම කාරණයක්. හැබැයි මොනම විදිහකට හෝ කෙනෙකු මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවද එයින් ප්‍රතිඵල තියෙනවා. එතනම ප්‍රතිඵල තියෙනවා. කායික වශයෙන් ඒ ප්‍රතිඵල අත්දකින්නවා. සමහර විට කායි වේදනා අඩු වෙන බවක්, සුව කළ නොහැකි අසනීප සුව වෙන බවක්, හඳුනා ගන්නට නොහැකිව තිබුණු රෝග හඳුනා ගන්නට ඉඩ ලැබෙනවා. ද මේ ආදි වශයෙන් කායික පැත්තෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම මානසික පැත්තෙනුත් බොහෝ ප්‍රතිඵල තියෙනවා මොන විදිහට මෛත්‍රී භාවනාව කළත් හිතට සනීපයි හිතට සුවයි සැහැල්ලුයි ලොකු සතුටක් ලැබෙනවා ජීවිතේ පහසුවෙන් ගෙනියන්න පුළුවන් කියා තේරෙනවා වෙනදා ගැටලු විදිහට තිබුණු දේ ගැටලු නොවන බව වැටහෙනවා ඊළඟට සමාජ ජීවිතය ගත්තා පහසුයි අන්‍යෝන්‍ය සම්බන්ධතාවලදී වෙනද ඇති වුණු ගැටලු අඩු බව විසඳෙන බව තේරෙනවා. සමහරට මේ වෘත්තීය ජීවිතයටත් පහසුවක් මෛත්‍රී භාවනාව වඩනවා නම් ඒ වෘත්තීය ජීවිතයේ තිබුණු දුෂ්කරතා අනවබෝධයන් අඩු වෙනවා. ඉතින් එහාට ආධ්‍යාත්මික ජීවිතයට එන විටත් මෛත්‍රී භාවනාව බොහෝ උපකාර කරනවා. ඉතින් මේ කරන ක්‍රමයේ කුමක් වුවත් මේ ප්‍රතිඵල කායික ප්‍රයෝජන, මානසික ප්‍රයෝජන, සමාජීය, වෘත්තීයමය හා ආධ්‍යාත්මික මේ පස්සාකාරයේ ප්‍රතිඵල අඩු වැඩි වශයෙන් භුක්ති විඳින්නට පුළුවන්. භුක්ති විඳිනවා. විඳින්න නැති කෙනෙක් නැහැ. අද මාත්‍රිකාව මෙත් මග මෙත් මග තමාට මේ මාත්‍රිකාවේ අමුත්තක් ඇති මෛත්‍රී මාර්ගය මෛත්‍රී කියන වචනේ අපි අහලා පුරුදුයි මාර්ගය කියන වචනේ නිතරම ඇහෙනවා හැබැයි මෛත්‍රී මාර්ගය කියවහම මෙත් මද නුහුරු බවක් දැනෙන්න පිළිවන්. මාර්ගයක් කියන්නේ ගමනක් යන්ට තියෙන අවකාශයක් ඒ වගේම මේ ගමනාන්තයක් තිබෙන තැනක් මේ දෙකම ගමනාන්තෙකුත් තියෙනවා ඒ වගේම ගමනක් යන්නත් පිළිවන්. ඉතින් අපි මහපාර ඔය රටේ ගමේ නගරේ තියෙන පාරවල් එක එක නම් වලින් හඳුන්වනවා පුද්ගල නාම වලින් හඳුන්වනවා ප්‍රදේශ නාම දැන් කොළඹ පාර කිව්වොත් කොළඹට යන්න තියෙන පාර නුවර පාර කිව්වොත් නුවරට යන්න තියෙන පාර ඉතින් ඒ වගේම පුද්ගල නාම වලින් හඳුන්වනවා ආනන්ද කුමාරස්වාමි මාවත ශ්‍රීමත් අනගාരിക ධර්මපාල මාවත දැන් ඒ විදිහට මේ දවසක් දකින්න ලැබුණා මේ ලේන් එකක් ලේන් එකක් කියන්නේ පතු මගක් ඔය ගෙවල් කිහිපයකට යන්න තියෙන ඒ පතු මග දැන් පළවෙනි පතු මග දෙවෙනි පතු මග කියලා එහෙම නම් කරනවා ඒ වගේම මේ ඉලක්කම් වලින් තොරව නම් දීලා ඒ මාවත් හඳුන්වනවා ඉතින් මේ මාවත පතු මග නම් කරලා තිබ්බේ මෛත්‍රී පතු මග කියලා දැන් මේ මෛත්‍රී පටුමග කියන නම දැක්කම ටිකක් නැවතිලා බලන්න හිතුණා මේ මේ කොහාටද යන්නේ කියලා. ඉතින් මේක පටුමගක් වැඩි දුරක් යන්න නෑ. ගෙවල් හත අටකින් ඉවර වෙනවා. ම්ම් බොහොම පුංචි පාරක්. ඉතින් ඒකනේ පටුමග කියන්නේ. මේ පාරේ දැන්වීම් කීපෙකුත් ගහලා තිබුණා වාහන හැරවීම තහනම් නිකරුණේ ගැවසීම තහනම් බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු ආදී වශයෙන්. දැන් මේ ඔක්කොම දැන්වීම එක මේ නම දිහා බලනකොට එච්චර ගැළපෙන්නේ නැති බවක් තමයි තේරුනේ මේ මෛත්‍රී පතුමග කියලා. මේකේ වාහන හැරවීම තහනම් මේ නිකරුණේ ගැවසීම තහනම් බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු. දැන් මේ ඔක්කොමත් එක්ක මේ පතුමග කියන වචනේ මෛත්‍රියත් එක්ක යන්නේ නැති දෙයක්. මොකද මෛත්‍රිය ශාස්ත්‍රීය බොහොම මේ පළල් ධර්මතාවක්. අතිශයින්ම පළල්. විපුලේන මහග්ගතේන අපමානේන කියන අපමඤ්ඤ කියන ඒ විශේෂණ පද හතරෙන්ම විස්තර කරන ධර්මතාවක් තමා මෛත්‍රිය. විපුල කියන්නේ බොහොම පළල් මහග්ගතේන හරි මහත් අප්‍රමාණේන ප්‍රමාණ කරන්න බෑ පටු නෑ පුළුල් සීමිත නෑ මේ අඩි දෙක තුනකින් ඉවර වෙන්නේ නැහැ ඊළඟට අප්‍රමඤ්ඤ කියන්නේ ඒ අර්ථයෙන්ම තමයි ප්‍රමාණ කරන්න බෑ ඉතින් ඒ නිසා මෛත්‍රී මාර්ගය පටු මගක් නම් වෙන්නේ නැහැ ඒක බොහොම පළල් පාරක් මේ අඩි දෙක තුනකින් ඉවර වෙන පාරකුත් නොවේයි ඒ වගේම මේ ඔය බල්ලන්ගෙන් එහෙම අනතුරු වෙන පාරකුත් නෙමෙයි කිසිම අනතුරක් බාධාවක් නැති ගමනක් තමා මෛත්‍රියත් එක්ක යන්නේ. දැන් මේ මෙත් මග අර්ථ දෙකකින් තමා අපි අද සාකච්ඡා කරන්නේ එක අර්ථයක් තමා මේ මෛත්‍රියට තියෙන පාරේ. මෛත්‍රිය වෙතට කොහොමද කෙනෙකු යන්නේ? ඉසමෙත් මඟ කියනවා. දැන් කොළඹ පාර කිව්වම කොළඹට යන පාර. නුවර පාර නුවරට යන පාර. ත්‍රේ පාර දිගේම ගියාම කොළඹට තමයි යවෙන්නේ. නැතිනම් නුවරට. ඒ වගේ මෙත් මඟ කියවහම පළවෙනි අර්ථය තමයි රාත්‍රිය වෙතට සමීප වෙන පාර ක්‍රමය මෛත්‍රිය කියා කිසියම් වින්දනයක් අත්දැකීමක් රසයක් ස්වභාවයක් ගුණයක් හෝ ධර්මතාවක් තිබෙනවාද අන්න ඒ වෙතට කොහොමද යන්නේ ඒ මෛත්‍රිය බවටපත් වෙන්නේ කොහොමද? ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි මෙත්මග කීවහම මෛත්‍රියෙන් ගමනක් යන්නේ කොහොමද? දැන් මෛත්‍රිය වෙතට යන ගමනයි මෛත්‍රියෙන් යන ගමනයි. කෙනෙකුට මෛත්‍රිය වෙතට ගිහිල්ලා එතන පදිංචි වෙන්න පුළුවන්. මගේ ගමන ඉවරයි. මගේ ගමනාන්තයට මා පැමිණියා. මේ තම අවසානයේ මෙතන හරි සැපයි සුවයි සුන්දරයි අනතුරක් නැහැ මෙතන සදාකාලික වාසස්ථානය විය යුතුයි කියා ඒ මෛත්‍රිය කියන නිවහන ඇතුලේ කෙනෙකුට පදිංචි වෙන්න පුළුවන්. දැන් මේ එක ක්‍රමයක් ඒට ලොකු මේ දහමක් අවශ්‍ය නැහැ. බුදුදහම අවශ්‍යම නැහැ. බුදුදහම තිබුණත් නැතත් ওই මෛත්‍රිය ලෝකෙ තිබුණා. මෛත්‍රී ප්‍රගුණ කරන යෝගී හිටියා. මෛත්‍රී ධානලාභී හිටියා. ඒ ධ්‍යාන සුවය විඳින නැත්තන් හිටියා මෛත්‍රී ධ්‍යාන සමාපatti වලට සමවැදුණු නැත්තන් හිටියා ඒ ධ්‍යානවලම ඉඳලා අවසාන මොහොතේ මෛත්‍රී ධ්‍යානෙම ඉන්න පුළුවන් වුණා නම් ඒ අත්තන් ඉතින් මෛත්‍රී බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලා මෛත්‍රී බ්‍රහ්මයන් බවට පත් වෙනවා. දැන් මේකට බුදුදහම අවශ්‍ය නැහැ. බුදුදහම එතනින් එහාට අපිව ගමනක් එක්ක යනවා. මේ මෛත්‍රිය කියන්නේ ලෞකික පැත්තෙන් බැලුවොත් ඔව් ගමනාන්තයක්. මෛත්‍රී භාවනාවේ ඔය තියෙන ප්‍රතිඵල ආනිසංශ බැලුවොත් ඔක්කොම ලෞකික. සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් ඔය 11ම ලෞකිකයි. ඉතින් දහම කියනවා මේ ඉන් එහා ගමනක් තියෙනවා. ඒ ගමන ඕන්නම් කෙනෙකුට මෛත්‍රියෙන් යන්නත් පුළුවන්, මෛත්‍රිය නැතුව යන්නත් පුළුවන්. දැන් විපස්සනාව ගත්තාම මෛත්‍රිය සහිතව කරන විපස්සනාව සහ මෛත්‍රිය රහිතව කරන විපස්සනාව කියලා විපස්සනා වර්ග දෙකක් අපිට පෙන්වන්න පුළුවන්. මෛත්‍රියෙන් තොරව වඩන විපස්සනාව රාලුයි ගොරෝසුයි අමු අමුවේ වඩන විදර්ශනාවක්. මෛත්‍රියත් සමග යන විපස්සනා මාර්ගයේ හරිම සුකොමලයි සුමුදුයි මතසිලිතුයි මෘදුයි සුවපහසුයි සුඛෝපභෝගී ගමනක්. හැබැයි ටිකක් දිගු වෙන්න පුළුවන්. මෛත්‍රිය නැතුව සුෂ්ක විදර්ශනා කියලා කියන්නේ මේ හරිම dry විපස්සනා කියන්නේ. ඒ විපස්සනාව කෙටි වෙන්න පුළුවන්. නමුත් ඉතින් රළුයි ගොරෝසුයි යමුවා මේ කරන විපස්සනාව. දෙතට මේ මෙත් මගේ අවස්ථා දෙකක්. මෛත්‍රිය වෙතට යන ගමනයි ඉන්පස්සේ මෛත්‍රිය වාහනයක් කරගෙන යන ගමනයි. ඉතින් මෛත්‍රිය වාහනයක් කරගන්න පුළුවන් කියන කාරණයන් දහමේ තියෙනවා. මෙත්තා වඩන වැඩි යුතු ආකාර මෙත්තා පුහුණු කරන ආකාරය ගැන කියනකොට භාවිතා බහුලී කතා කියලා යානි කතාව. යානි කතාව කියන්නේ මේක යානයක් කරගෙන වාහනයක් කරගෙන යන්න පුළුවන්. යා යුතුයි කියන. දැන් මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි මේක බොහොම පළල් මාතෘකාවක්. ඉතින් මේකට මොකට අත්ත ගැහුවද කියලා හිතනවා. දැන් මේ අද දවසේ මේ සියල්ලම කතා කරලා තේරුම් බේරුම් කරගෙන කරන්ට බෑ අනිවාර්යයෙන්ම එය කළ නොහැකි දෙයක්. ඉතින් අද අපි කරන්නේ මේ පාර ටිකක් අතු ගාලා එලිපෙහෙලි කරලා සුත පවිත්‍ර කරලා මේ යන්න පුළුවන් පාරක් කියන කාරණය දැකීමක් පමණක්ම වෙන්න පුළුවන්. ඉහා දෙයක් අවශ්‍ය නැහැ. කියන කාලයත් එක්ක කාලේ කොහම වුණත් මේ ඒ ඒ කාරණා ටික අපිට වැටහුණොත් හොඳටම ඇති. දැන් අද මාත්‍රිකාව මෙත්මග වගේම මේ භාවනාවට සතහනක් කියා නොවේයි හඳුන්වා තිබුණේ කතිකාවතක්. කලිනුත් කීවා වගේ කතිකාවතක් කියා හඳුන්ලා තියෙන්නේ අපි කරන්නේ මෙතන සාමූහික සොයා බැලීමක්. මා කියනවා ඔබ අසා සිටිනවා නනෝවේ ඒ සුපුරුදු මේ අර්පන්තිකාමරේක ගුරුවරයෙක් උගන්වනවා ශිෂ්‍යයන් ඉගෙන ගන්නවා ඒ ඒ එතනින් එළියට ගිහිල්ලා මේ අද අපි උත්සාහ කරන්නේ සාමූහික විපස්සනාවකට ධම්මානුපස්සනාවකට අපි එක එක්කෙනා තුල තිබෙන යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව එළියට අරගෙන මේ කරුණු කාරණා පිළිබඳව ගවේෂණයක් කිරීම. දැන් මේක හරි වැදගත්. බොහෝ විට මේ යෝනිසෝ මනසිකාරය අපි බාර දෙනවා දේශකයක්. කවුරු හරි දේශනයක් කරන කෙනාට ගුරුවරයාට අපි කියනවා ඔබ ඔබ ළඟයි යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ. ඔබ යෝනිසෝ මනසිකාරයේ භාවිතා කරලා ඇත්ත නැත්ත බේරලා හරිනි වැරද්ද බේරලා ඇත්ත අපිට කියන්න. අපි ඒක පිළිගන්න. එහෙම තමයි අපි සාමාන්‍යයෙන් බනහන්නේ. ඉතින් එහෙම ආනින්ද තමයි හැමදේම අපිට බනහන්න වෙන්නේ. හැමදේම මේ ශිෂ්‍යයෙකු විදිහට ඒ කියන්නේ කාගේ හරි ශිෂ්‍යයෙකු විදිහට ඉන්න වෙන්නේ. මේ පුද්ගලයෙකුගේ ගෝලයෙක් විදිහට ශිෂ්‍යයෙකු විදිහට හිටියා හොඳටම ඇති. ඒ කියන්නේ ශිෂ්‍ය භාවය අත්හරින්න කියන එක නෙවෙයි. හැබැයි කාගේවත් ශිෂ්‍යයෙක් විදිහට ඉන්න ඕනේ නැහැ දිගටම පත් වෙන්න දහමේ සිසුවෙකු බවට. දහමේ ඒ තමා වටින්නේ. එතකොට දහම කොතනද තියෙන්නේ? එතන අපිට ඉගෙන ගන්න යමක් තියෙනවා. ඒක මේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ නෙමෙයි. දහම ඕනි තැනක තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අවසාන වතාවටයි බණක් අහන්න ලැබෙන්නේ කියන ඒ සංවේගයේ උපදවාගෙන අපි මේ කතිකාවතට එකතු වෙමු. දැන් මේ කරුණාකාරණා අපි විමසගෙන යන්නේ විමසගෙන යනකොට ඔබේ සිතට කිසියම් අවබෝධයක් වැටහීමක් ආවොත් එය ප්‍රකාශ කරන්න. මේ වැඩසටහනේ පරිපාලකතුමිය දැනුම් දුන්නා මේ මයික්‍රොෆෝන්ස් ඔක්කොම ඕෆ් කරන්න කියලා ඒවා ක්‍රියා විරහිත කරන්න කියලා. හැබැයි මම හිතනවා එතුමිය අවසර දෙයි කියා කෙනෙකුට මේ Tamante හිතන දේ මේ මාතෘකාවට අදාළව හිතන දේ අනිත් ඈත් එක්ක බෙදාගත්තොත් වැදගත් කියලා තේරෙනවා නම් එය හැම දෙනාගේම දැන ගැනීමට කියන්න. ඒ ප්‍රශ්න අහන්න යන්න එපා. ප්‍රශ්න අහන්න අන්තිමටම අවස්ථාවක් තියෙනවා. නිසා අතරමැද ප්‍රශ්න අහන්න එපා. හැබැයි මේ කියන කාරණේකට අදාළ ඊට අනිවාර්යයෙන්ම අදාළ නම් පමණක් එකතු වෙන්න. එහෙම එකතු වුණොත් ඉතින් හදවතින් මනසින්ම එකතු වුණොත් අපිට මේ කාලයේ ලස්සන ගමනක් යන්න පිළිවන්. කල්යාණ මිත්‍රවරුනි මේ මෛත්‍රිය කියන්නේ මොකද්ද? මේ වචනේ අපි හරියට කතා කරානේ. දැන් අපිට අවස්ථාවක් ලැබෙනවා මේ වචනේ මොකද්ද? මේ මෛත්‍රිය කියන ස්වභාවය මොකද්ද? අපෙන් කවුරු හරි ඇහුවොත් මේ ඔබ මෛත්‍රී භාවනා කරනවනේ නැත්තම් ඔබේ ආගමේ තියෙනවනේ මෛත්‍රිය. මේ මොකද්ද? මේකට තේරුම් කරලා දෙන්න බැරි. අපි මොකද්ද කියන්නේ? කොහොමද මෛත්‍රිය අපි කාට හරි තේරුම් කරලා දෙන්නේ? මොනවද භාවිතා කරන වචන? බොහොම කෙටියෙන් වචනකින් දෙකකින් කොහොමද මෛත්‍රිය කියන්නේ? අදහසක් තියෙනවද? අපි දන්නවා මෛත්‍රිය කියන වචනේ මේ සිංහල වචනයක් නොවේ, pāli වචනිකුත් නොවේ, සංස්කෘත වචනයක් මෛත්‍රිය. pāli වචනේ මෙත්තා. මෙත්තා. මෙත්තේන චිත්තේන කිව්වහම මෛත්‍රී සිතින්. මෙත්තා ඉතින් අපි pāli මෙත්තා එක සංස්කෘතේ මෛත්‍රිය. ඉතින් මෛත්‍රිය තමයි ලෝකේ ජනප්‍රියම වචනේ මෙත්තා නෙවෙයි. දැන් සිංහලෙටත් අපි මෛත්‍රිය කියා තමයි කියන්නේ. හැබැයි සරලම සිංහලට ගියොත් මෙත් කියන වචනේ. මෙත් සිංහලෙන් මෙත්, පාලියෙන් මෙත්තා, සංස්කෘතෙන් මෛත්‍රී. ඉතින් ඒ නිසා දැන් මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා අහුවහම මෙත්තා කියන්න එපා. එහෙම කිව්වට තේරෙන්නේ නැහනේ. මෙත් කිව්වත් තේරෙන්නේ නැහැ. මේක කොහොමද සිංහලෙන් තේරුම් කරලා දෙන්නේ මේ සිංහල වචනයක් නැද්ද වචනයක් දෙකක් මෛත්‍රිය කියන්නේ නොදන්න කෙනෙකුට තේරෙන විදිහට අවසරයි සර් හේතු විරහිත ආදරයක් මිත්‍රත්වයක් කිව්වොත් හේතු හේතු විරහිත ආදරයක් හෝ මිත්‍රත්වයක් ආව් මේ මේ ඉයර්ෆෝන් එක නැතුව ඇහෙනවද කියන්නේ ඇහෙනවද ඇහෙනවා හේතු විරහිත ආදරයක් මිත්‍රත්වයක් බොහොම බොහොම ලස්සන අර්ථකථනයක් දැන් සාමාන්‍යයෙන් බොහොම පිං බොහොම පිං ඒ උදව් කළාට මේ සාමාන්‍යයෙන් මිත්‍රත්වයක් ආදරයක් ඇති වෙන්න හේතුවක් ඕන. ලස්සනක් එක්ක ලස්සනක් ඇහැට පේන ලස්සනක් කනට ඇහෙන ලස්සනක් එහෙම නැත්නම් ස්පර්ශයෙන් ලස්සනක් අදහස් වලින් ලස්සනක් ක්‍රියාවෙන් ලස්සනක් අපිට ප්‍රයෝජනය වාසිය දැන් මේ වගේ හේතු එකක් දෙකක් තුනක් හෝ සියල්ලම හෝ තිබුණොත් තමයි හිතවත්කමක් මිත්‍රත්වයක් ආදරයක් ඇති වෙන්නේ. ඉතින් හොඳට බලන්න මිත්‍රත්වයක් ආදරයක් ඇති වුණාම ඇයි ඇති වුනේ කියලා. කෙනෙක් එක්ක වෙන්න පුළුවන්, සතෙක් එක්ක වෙන්නත් පුළුවන්. හිතවත්කම මිත්‍රත්වයක් ආදරයක් ඉපදුනහම ඇයි මෙහෙම හිතවත් කමක් මිත්‍රත්වයක් ආදරයක් හටගත්තේ කියා ආපහු බැලුවොත් ඒ ඔබතුමී කියූ හේතු කියන හේතු කියන වචනේ පේනවා මොකක් හරි හේතුවක් එක්කෝ ලස්සන ඇහැට පෙනුණු ලස්සන පුරතල් බවක් පුංචි ළමෙක් ගත්තාම එහෙම පුරතල් බවක් දැන් පූස් පැටියෙක් බලු පැටියෙක් ගත්තත් ලේම් පැටියෙක් ගත්තත් කුරුල්ලෙක් ගත්තත් ඒකේ තියෙනවා අහිංසක බව. හේතුවක් තියෙනවා එහෙම ආදරයක් ඇති වෙන්න. එහෙම නැත්නම් කටහඬ ලක්ෂණ. තමයි රූපේ දැකලා නැහැ කටහඬ ලක්ෂණ. අදහස් ලක්ෂණයි සමහරට කෙනෙක් කියන අදහස් ලියලා තියෙන අදහස් ලක්ෂණයි. දැන් මේ වගේ හේතු මොනවා හරි ඔය කියෝ නොකියෝ හේතුවක් දෙකක් ඒ පිටුපස තියෙන බව පේනවා. දැන් එහෙම නැතිව කිසිම හේතුවක් නැතිව ඒ වගේම කිසිම වාසියකුත් නැතිව කියන්නේ Tamanට වින්දනයක් නැතුව වින්දනීය ආස්වාදයක් නැතිව කෙනෙකු ගැන දෙයක් ගැන ජීවියෙකු ගැන මිත්‍රත්වයක් නැතිනම් ආදරයක් ඇති වුණාද එහෙම ඇති වෙලා තියෙනවද දැන් එහෙම සමහර විට එහෙම ඇති වෙන්නත් පුළුවන් පැහැදිලිව හේතුවක් තේන්නේ නැහැ ඉතින් අපි එතෙන්ට හේතුවක් ගේනවා මේ සසර පුරුද්දක් කියලා ඊට කලින් සංසාරේ අපි හම්බ වෙලා ඇති එහෙම හේතුවක් ගේනවා ඉතින් මොකක් හරි මේ හේතුවක් හේතු කරන්නේ නැති හිතවත්කමක් මිත්‍රත්වයක් ආදරයක් බොහොම දුර්ලභයි. ඒ නිසා ඒ අර්ථකථනය නම් හරි ලස්සනයි, හරි වටිනවා, හරින මෛත්‍රියට හරින සමීපයි. තව විදිහකට කියන්න පුළුවන්ද? තව කෙනෙකුට. Yeah. Hmm. Love with equanimity. Ah. දැන් ඒ ඒ සිංහලෙන් කිව්වොත් කොහොමද මේ උපේක්ෂා සහගත ආදරය කියලා? ආදරය. ආදරය. උපේක්ෂා සහගත ආදරය. මොකක්? ලබ්ධ නිමිති. කියන්නේ ඒ කොහොමද අපි තේරුම් ගන්නෙ එතකොට බලාපොරොත්තු නැති ආදරයක්. unconditional unconditional love. අහහ unconditional. එහෙම. ඔව් ඉංග්‍රීසියෙන් ඔක මේ unconditional love, universal love, non-judgmental love. Uh, but uh, ඉංග්‍රීසියෙන් කියන්න හදනවා. වෙන කියන්න විදිහකුත් නැහනේ. කොහොම හරි කියන්නත් ඕනේ. ඉතින් මේ දැන් ඒ ඔබතුමා කියූ ඒ උත්තරත් බොහොම සමීපයි මෛත්‍රියට. මෛත්‍රියේ වැදගත් අංශයක් පෙන්නවා. මොකද්ද මේ පැත්තක් ගන්නෙ නැති ආදරේ. ලක්විත් ඉක්වනිමිති ජීවන් පැත්තක් ගන්නෙ නැති ආදරේ. මත්‍යස්ත වූ ආදරය. කිට්ටු වෙන්නේ නැහැ, ඈත් වෙන්නේ නැති ආදරය. කියන්නේ හොඳ කරා කියලා කිට්ටු වෙන්නේවත්, නරකක් කරා කියලා දුරස් වෙන්නේවත්, හොඳ කිව්වා කියලා සමීප වෙන්නේවත්, විවේචනය කළා කියලා පිටුපාල යන්නේවත් නැති ආදරය. ඉතින් අන්කන්ඩිෂනල් ලව් කියවහම මේ කිසිම සාධකයක් මත රඳා නොපවතින ආදරය. ඒක යත්තර කලින් ඉතරේ හේතුවක් නැති ආදරයක්. කිසිම සාධකයක් උඩ නෙමෙයි අනිත් කෙනා ළඟ තියෙන මොනම තත්වයකටවත් නෙමෙයි ඒ ආදරය කරන්නේ කියන වස්තුසත්කම් වලට දැනුගත්කම් වලට හොඳ ගතිගුණ වලට ලස්සනට ඒ මොනවටවත් නෙවෙයි. ආ බොහොම හොඳයි. තව? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මෙහෙම හිතුවොත් ආයතන වලට ගැති නොවි දක්වන ආදරය ආයතන හය හරහා නොයන අපේ බැඳීමකින් තොරව ඇතිවන ආදරය යම් කෙනෙකු දෙසට ඔව් බොහොම බොහොම පිං ඒ උත්තරේට මේ දැන් අර අපි කලින් අර කියන්න හදපු මේ කාරණා තමයි ධර්මානුකූල ඔබතුමා කීලේ මේ දැන් අපි සාමාන්‍යයෙන් ඇහැට පේන දේකටයි ආදරය කරන්නේ. ඇහැට පේන දේවල් වල තියෙන ලස්සනට පාටට ආදරය කරනවා. කනට ඇහෙන දේවල් වල තියෙන ලස්සනට පාටට ආදරය කරනවා. දැන් ඔබතුමා ඒක කියනවා එහෙම නැතුව අපේ ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන වින්දනයකින් තොරව ඇති වෙන මේ ආදරයක්. ඒක ඉන්ද්‍රිය මත රඳාපවතින අපිට ඇස්සේ වුණත් නැතත් අනිත් කෙනා ලස්සන කෙනා කැත වුණත් නැතත් ඒ උඩ නෙමේ රඳාපවතී. ඉතින් බොහොම මේ ගැඹුරු ධර්මානුකූල පිරිසිදු උත්තරයක්. බොහොම තින් මේ අපට මේ උපකාර කරනවට මෛත්‍රිය පැහැදිලිව තේරුම් ගන්නට. ඔය ඒකේ මම තවදුරටත් කිව්වේ දැන් අපේ ආයතන හයෙන් වෙන විඥානයේ චක් විඥානයේ, සප්ති විඥානයේ, ජීව විඥානයේ වගේ එහෙම නොවි ඒ தත්ත්වයට නොගිකින් ඇති වෙන ආදරය. එතකොට අපි ඒ තුල අනිත්‍ය දකිමින් වෙන ආදරය විදියට තමයි මම ඒක දකින්නේ. ඔව් ඔව් බොහොම බොහොම පිං ඒ දිගටම කරපු පැහැදිලි කිරීමට මේ يعني ඉන්ද්‍රිය අධ්‍යක්ීම කියන්නේ ශනිකයේ දේවල් නේ ඇතිලා නැතිලා යනවා. ඉතින් ඒ මත ඇති වෙන ආදරයක් වැඩිකල් පවතින්නේ නැහැ. ඉතින් ඒකත් බොහොම තීව්‍රව ඇති වෙලා ඉක්මනට නැති වෙලා යනවා. ඉන්ද්‍රියන් මත ඇති වෙන ආදරය. ඒකෙන් තොරව අවබෝධයෙන් ඇති වෙන ආදරයක් ගැනයි ඔබතුමා මේ කතා කරන්නේ. මම මට ආදරය කරනවා වගේ අනිත් අයටත් ඒ විදිහටම සිතුවිලි හිතන එක ඔව් තමන්ට දක්වන හිතවත්කම තමන්ට දක්වන සෙනෙහස හැම දිනාටම දැක්වීම ඔව් දැන් ඒ ඒ අදහස හුඟක් සරල අදහස් සරලයි කියන්නේ මේ අපිට හුඟක් සමීප අදහසක් සාපේක්ෂ දෙයක් අපි අපිට කොච්චර ආදරේද ඒ ආදරය අපි ඒ විදිහටම අනිත්‍යයටත් දැක්වීම එතකොට ආත්මාර්ථකාමීත්වයෙන් පටන්ගෙන පරාර්ථයට යන ගමන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි අපිට කොච්චර ආදරේ අපි අපිට ඇත්තටම ආදරේ ඒ ප්‍රශ්න දෙකත් අපි කතා කරන්න වෙනවා. ඒ ප්‍රශ්න දෙකටත් උත්තර හොයාගන්න වෙනවා මේ ගමනේදී. අපි අපිට ඇත්තටම ආදරේද? අපි අපිට කොපමණ ආදරේද? හොඳයි. තව ඔව් යම් අවබෝධයක් නිසා ඔව් මම මේ නිදීමක් තැන්කීමක් අත්දකින්න යනවා එහෙම අන්නේකත් අනිත්‍යයට මේ සූපත් වීම ලැබේවා කියන ඒ කියන්නේ අන්නේ එහෙම වෙන්න ඕනේ කියන අදහස අපේ හාමුදුරන් වහන්සේ කියව අදහස මම හිතන්නේ හැමදෙනාටම ඇහෙන්න ඇති මම නැවතත් කියන්නම් අත්දකින්නවා නම් කිසියම් ආධ්‍යාත්මික නිවීමක් සැනසීමක් මේ දහමින් භාවනාවෙන් ඒ ඒ නිවීම ඒ සැනසීම හැමදෙනාටම ලැබේවා කියන ඒ නොමස්තුරු සිටිවි. ඒ පැහැදිලි ඇතිනේ. මට විතරක් තියෙන්න ඕනේ කියන අදහස නැතුව අනේ මේ වගේ නිවීමකින් සැනසීමකින් හැමදෙනාටම නිවෙන්නට සැනසෙන්නට හැකි වේවා කියන ඒ මමත්වයෙන් එළියට ඇවිල්ලා ඇති වෙන ඒ ලස්සන සිතිවිල්ල ප්‍රාර්ථන අදහස තවත් අදහස් ඇති නේද? මෛත්‍රී භාවනා කරන හැම දෙනෙක් ළඟම ඇතිනේ මොකද්ද මෛත්‍රී කියන්නේ කියන අදහස? ඔව් තෙරුවන් සන්නයිස ජර්මන් ගත්කතුවරු බෞද්ධ පොතපත ජර්මන් භාෂාවට පරිවර්තනය කරද්දී මෛත්‍රිය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ ලීබන්ඩ ග්‍රීට කියලා කියන වචන දෙකෙන් ඒක සිංහලට පරිවර්තනය කරපුවාම ආදරණීය හොඳකම කියන සිංහල වචන දෙක තමයි එළියට එන්නේ. හොඳ හොඳකම කියන එක මොන වගේ කියන්නේ good කියන අදහස නෙමෙයි නේද? good කියන අදහස නෙමෙයි good කියන අදහස ඒක කියන wholesome වගේ ඔව් wholesome වගේ අදහසක් ඔව් ඔව් ආ බොහොම පිං බොහොම පිං එතකොට කිලිටි නොවුණු ආදරය. එහෙම කියන්න පුළුවන් නේ. නොකිලිටි ආදරය. ඔව් එහෙම කියන්න පුළුවන්. ලස්සන මේ අර්ථකථන තියෙනවනේ මෛත්‍රියට මම එහෙම හිතන් හිතියේ නැහැ ඇත්තටම අවංකවම කියනවා නම් මම මට මේ සිංහල වචනයක් නැතුව තිබුණේ මෛත්‍රියට සිංහලෙන් කියන්නේ මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා. දැන් අහගෙන ඉන්නකොට හරිම ලස්සන අර්ථවත් ඒ වගේම බොහොම ධර්මයට අනුකූල අදහස් ගොඩක් තියෙනවා. සිංහලෙන් කියන්න පුළුවන්. ඉතින් සිංහල භාෂාව මොනතරම් පොහසත්ද කියන එකත් ඒ. ඒ වගේම මේ මම හිතුවා වගේ මේ වැඩසටහන මට මේ බරක් වෙන හේකුත් නෑ මොකද මේක බොහෝ දෙනෙක් හැම දෙනෙක්ම වගේ හුඟක් දාන්න කාරණයක් මේ කියන්නේ යන්නේ ආපහු දැන් මේ දැන් මේ අන්තිමට කියපු කාරණේ හරි වටිනවා නොකිලිති ආදරය නොකිලිති කිලිති නොවුණු දූෂණේ නොවුණු ආදරය ඉතින් මේ ආදරයේ ආදරයේ දූෂණය වෙන්නේ මොන කොහොමද කිලිති වෙන්නේ කොහොමද අන්න ඒ කාරණා හොයාගෙන ඒ වගේ කිලිති වෙන්නේ නැති ආත්මාර්ථකාමීන් කිලිටි වෙන්නේ නැති බලාපොරොත්තු වලින් කිලිටි නොවන හිතවත්කම් පක්ෂපාතීත්වයෙන් කිලිටි නොවන දැන් මේ මෛත්‍රිය ඔය අපි හොයාගත්ත අර්ථකතන හේතු විරහිත ආදරය අපක්ෂපාතී ආදරය හේතු සාධක මත නොරඳන ආදරය ශනික ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට සීමා නොවන අවබෝධයෙන් ඇතිවන ආදරය ඒ වගේම ඔය පිවිතුරු ආදරය දැන් මේ මේ මේ වචන මේ සංකල්ප මේ යෙදුම් මේ අර්ථකතන බලන්න මොනතරම් ආකර්ශනීයද කියලා ඉතින් ඒ විදිහට බලනකොට මෛත්‍රිය මොනතරම් ආකර්ශනීය අත්දැකීමක්ද ඒ වචනේ විතරක් නෙමෙයි අත්දැකීමක් ඇත්ත. අපි දැන් තව ටිකක් එහාට ගිහිල්ලා බැලුවොත් මෛත්‍රිය තේරුම් ගන්න මේ මෛත්‍රියට විරුද්ධ ස්වභාවය මොකක්ද? එහෙම බැලුවාමත් අපිට මෛත්‍රිය මොකක්ද කියලා හරියටම හොයාගන්න පුළුවන්නේ. ඉතින් එහෙම මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් තියනවද? තියනවනම් ඒ මොකක්ද? කේන්තිය තරහ වෛරය කේන්තිය තරහ වෛරය හරි හ්ම් කේන්තිය තරහ වෛරය ඔව් දැන් අපි සාමාන්‍යයෙන් මේ මෛත්‍රියට පටහැනි මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ ස්වභාවය විදිහට ගන්නෙ වෛරය. ඉතින් ඒ නිසා වෛර කිරීම මෛත්‍රී කිරීම. මොන අපිට දැන් අවස්ථා දෙකක් තියෙනවා. ඒක වෛර කරන්න පුළුවන් නැත්නම් මෛත්‍රී කරන්න පුළුවන්. ඒ වෛරය කියන්නේ මොකද්ද කියන එකත් අපි දන්නවා. මෛත්‍රියට වැඩිය දන්නවා වෛර කිරීම මොකද්ද කියන එක. ඒ වෛරය කියන්නේ තරහම නෙමෙයිනේ තරහ කියන එක ඔය ඇවිල්ලා යනවා. තරහේ ස්වභාවය තමයි ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා යන්නේ. වෛරය ගත්තොත් එහෙම නෙමෙයි වෛරය කරන දෙයක්. වෛර කරනවා. කරනවා කියන්නේ අපිට රිදුනොත් අපේ අපි අත්දැකීමින් සිටි හෝ අත්දැකීමින් සිටින හෝ අත්දකින්නට බලාපොරොත්තු වෙන කිසියම් සුවයකට සතුටකට සැපයකට බාධාවක් වුණොත් බාධාවක් වුණා නම් කවදා හරි නැත්නම් ඉස්සරහට බාධාවක් වෙයි කියලා හිතෙනකොට ඊට කවුරු හරි සම්බන්ධ නම් කෙනෙක් පුද්ගලයෙක් හරි සතෙක් හරි අන්න ඒ පුද්ගලයා හෝ සතා කෙරෙහි අපේ හිතේ ඇතිවෙන ස්වභාවය තමයි වෛරය කියන්නේ. දැන් නැවත පැහැදිලි කළොත් මේ වෛරයක් ඇතිවෙන්න කියන වෛර කරන්නේ අපි මෙන්න මේ මේ අය කාටද එක්ක අතීතයේ අපි විඳ සැපකට අකුල් හෙළූ කෙනෙකුට අතීතයේ අපි විඳපු සුවයකට සතුටකට සැපයකට බාල්දියක් කරලපු කෙනෙකුට තමයි එක්කෝ අපි වෛර කරන්නේ ඒක ඊයේ වෙන්නත් පුළුවන් අවුරුද්දකට කලින් වෙන්නත් පුළුවන් කවදා හරි කමක් නැහැ. තාමත් අපි යාට අයිර කරනවා නම් කරන්නේ ඒ හේතුව නිසා. එහෙම නැත්නම් දැන් අපි වර්තමාන වශයෙන් අපිට තියෙන මොකක් කුමක් හෝ ආස්වාදයකට, සුවයකට, සැපයකට අකුල් හෙලනවා නම් කෙනෙක් ඔන්න එයාටත් වෛර කරනවා. එහෙම නැත්නම් අනාගතයේ වශයෙන් අපිට අකුල් හෙලයි කියලා හිතනවා නම් කවුරු හරි අනාගත අපේ සැපයකට එතනදිත් ඒ අපි මවා ගන්න කෙනාට තාම වෙලා නැහැ. ඒ මවා ගන්න කෙනාට අපි වෛර කරනවා. ඒතර වෛර තුනක්. තුන් දෙනෙකුට වෛර කරනවා. ඊළඟට තවත් තුන් දෙනෙක් ඉන්නේ. ඒ තුන් දෙනා කවුද? අපිට නැති වුණත් අපිට ආදරය කරන, අපි ආදරය කරන කාට හරි අතීතේ කවුරු හරි කරදර කරා නම් එයාට අපි වෛර කරන්න පුළුවන් අද. එයා අපිට කරදර කළා නෑ. හැබැයි අපි ආදරය කරන කෙනෙකුට කරදර කරා. අපි අද ආදරය කරන කෙනෙකුට කවුරු හරි අවෛර කරනවා. එතකොට කරනවා. එයා අපිට අවෛර කරන්නේ හැබැයි අපි ආදරය කරන කෙනෙකුට අවෛර කරනවා. කරදර කරනවා. ඉතින් ඒ විදිහ ඊළඟ එක්කෙනා අපිට හිතා ගන්න පුළුවන් අපි ආදරය කරන කාට හරි අනාගතයේ කවුරු හරි කරදර කරයි කියලා අපිට උපකල්පනයක් ආවොත් අනේ යාටත් අපිට අදම වෛර කරන්න පුළුවන්. තමයි අපේ උපකල්පනය එන්නේ තව අවුරුදු 10කින් එහා කරයි. හැබැයි එහෙම හිතුවත් අදම අපි වෛර කරන්න පුළුවන්. එතකොට වෛර කරන අය 6 දෙනෙක් ඉන්නවා. ඊළඟට තව තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා කවුද? අපි මේ කැමති නැති අය කවුරු හරි කෙනෙකුට උදව්වක් කළා නම් අතීතේ අපි ඉතින් ඒකටත් වෛර කරන්න පුළුවන්. ඒ පැහැදිලි ඇති මේ කාට හරි අපි අකමැති කෙනෙක් හිටිය අතීතේ අපි මේ මිනිස්යාට කැමති නෑ අපිට අප්පිරියයි. හැබැයි එයාට කවුරු හරි උදව් කරනවා. එයාගේ පැත්තේ තමයි ඉන්නේ. ඉතින් එයාගේ පැත්තේ ඉන්න අයට අපි පුළුවන් අද වෛර කරන්න. අතීතේ. ඒ වගේම අද අපිට අප්පිරියා අප්‍රසන්න අපි කැමති නැති කෙනෙකුට පිරිසක් උදව් කරනවා නම් එයා හරි කියනවා නම් ඒ පිරිසටත් අපේ හිතේ වෛරයක් එන්න පුළුවන්. එයා ඒ පිරිසටත් වෛර කරනවා. දැන් මේ විදිහට නවවෙනි කෙනා අපිට හිතා ගන්න පුළුවන්. මේ ඉස්සරහට අපි අකමැති අයට ඉස්සරහට මේ මේ අය උදව් කරයි මේ මේ උදව් කරයි කියලා හිතුනොත් ඒකටත් වෛරයක් එතකොට අපි වෛර කරන්නේ ওই නම දෙනාගෙන් එක්කෙනෙකුට තමයි. එක්කෝ දෙන්නෙකුට තුන් දෙනෙකුට කොහොම හරි ওই නමෙන් පිට වෛරයක් ඇති වෙන්නේ නැත. ඒ කාරණිය පැහැදිලි ඇති. දැන් මේ දැන් මේ අවස්ථා නමේම අපේ හිතට රිදෙනවා. රිදුන් නැත්නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. හිත රිදෙනවා. ඒ රිදුනහම අපි හිතනවා ඒ මගේ චිත්ත පීඩාවට මම මේ අත්දකින වර්තමාන චිත්ත පීඩාවට වග කියන්නට ඕනේ අර අහවල් කෙනා. එක්කෝ මගේ අතීත සැපකට බාධා කරපු කෙනා නැතිනම් වර්තමාන සැපකට බාධා කරන කෙනා නැතිනම් අනාගත වශයෙන් බාධා කරાવી හිතන කෙනා. එහෙම නැත්නම් අනිත් හය දෙනා. ඒකෙන් එක්කෙනෙක් තමයි මේ මගේ වර්තමාන මේ හිතේ දුකට වග කියන්න ඕන. ඒ මනුස්සයා ඒ දේ කළ නිසායි මගේ මට මේ අක්ස මගේ අසහනය මට නිින්ද යන්නේ නැත්තේ. දැන් එහෙම තීරණයකට එනවා. ඒක විනිශ්චයක්. දැන් එකක් හිතරිදෙනවා ඊළඟට අපි එනවා ඒ හිතරිදීම උඩ ඒ පිළිබඳ නඩුවක් අහලා විනිශ්චයකට එනවා. ඒ විනිශ්චය දැන් වැරදි කරුවෙක් ඉන්නවා, විත්තිකාරයෙක් ඉන්නවා, අපි තමයි පැමිණිලි කරු, අපිම තමයි විනිශ්චය කරු. දෙන්නම අපි. අපි මේ පැමිණිල්ල ගිහිල්ලා අර මුලින් කිව්වා වගේ අර අපක්ෂපාතී විනිශ්චයකාරයෙකුට කියන්නේ නැහැ. අපි අපිම තමයි පැමිණිල්ල, අපිම තමයි නඩුකාරය. ඉතින් අපිම තමයි නඩුව අහන්නේ. ඒක පාර්ශ්වික. අහලා දඬුවම් නියම කරන්නේ තීන්දුව දෙන්නෙත් අපි. දැන් එහෙම අපිට ඕනේ දැන් දඬුවමක් දෙන්න. කාටද අර නම දෙනාගෙන් කෙනෙකුට දඬුවමක් දෙන්න ඕනේ. ඉතින් අපි දඬුවම් නියම කරනවා. නියම කළා අපිට පුළුවන් නම් පෞද්ගලිකව දඬුවම් දෙන්න අපි දෙනවා. එක්ක බනින්න පුළුවන් නම් බනිනවා. ගහන්න පුළුවන් නම් ගහනවා. අ බනින්න බැරි නම් කතා නොකර ඉන්නවා. නිශ්ශබ්දතාවයේ ඒක ඒකත් ලොකු දඬුවමක්. සමහරට වචන වලින් දෙන්න බැරි තරම් දඬුවමක් නිශ්ශබ්දතාවයෙන් දෙන්න පුළුවන්. ඒ වෙන අපිට පුළුවන් ක්‍රම වලින් අපි දඬුවම් දෙනවා. හැබැයි අපිට දඬුවම් දෙන්න බැරි නම් අපිට එහෙම හැකියාවක් බලයක් නැතිනම් අපි අසරණ වෙනවා. අසරණ වුණා කියන අර දඬුවම් දෙන්න තියෙන ඕනෙකම නැති වෙලා නැහැ. අපිට බනින්න බැරි වෙන්න පුළුවන් එක්කෝ ළඟ නැහැ. එක්කෝ අපිට වැඩි බලවත් කෙනෙක්. එහෙම නැත්නම් අපි හිතනවා අනිත් ඉදිරියේ අපි ලැජ්ජාවටපත් වෙන්න පුළුවන් බැනින්ට කියොත් ඉතින් මේ මොන හේතුවක් නිසා හරි අපිට පෞද්ගලිකව දඬුවමක් දෙන්න බැරි වුණත් දඬුවම් දෙන්න තියෙන ඕනෙකම අත්හැරියේ නැත්නම් අපි වෙන ක්‍රම හොයනවා. ඉතින් එතකොට අපි පොලිසියට යන්න පුළුවන්, උසාවියට යන්න පුළුවන්. අපි පෞද්ගලිකව දඬුවම් නොදී අපි ඒ බාර දෙනවා ඒ පිළිබඳ වගකීම් තියෙන ආයතනවලට. දෙහිමත් උත්සාහ කරනවා. ඉතින් හැබැයි එතෙන්ට යන්නත් කෙනෙක් පසුබට වෙන්න පුළුවන්, වෛරස්ත්‍ය අඩු වෙන්න. එතනත් සාධාරණයේ වෙයිද කියන විශ්වාසෙත් නැහැ. ඉතින් ඊට පස්සේ අපි මේ තාමත් ඒ දඬුවම් දෙන්න කියන ආසාව අත්හැරලා නැත්නම් අපි ඊට පස්සේ වෙන ක්‍රම හොයනවා. අපි සමහරට දේවාලයකට බාර දෙන්න පුළුවන්. පූජකවරයෙක් අල්ලගෙන, කපුවෙක් අල්ලගෙන යාතිකාවක් කරලා මොනවා හරි කරලා. ඒතර දැන් අපි ඍජුවම නෙමෙයි. වක්‍ර විදිහකට අපි ඒ ඉෂ්ට කරගන්නේ අර වෛරය තමයි. ඉතින් එහෙම දේවාලයක් අපේ පූජකවරයෙක් නැත්නම් අපි නිකම්ම දෙවියන්ට කියනනේ මේක බලාගන්න දෙවියනේ මට මේ කරපු අසාධාරණේ මේ මිනිස්යාට මොකක් හරි දඬුවමක් දෙන්න මිනිස්සෙක් වෙන්නේ සතෙක් වුණත් වෙන්න පුළුවන් අපේ වගාවකට හානි කළොත් ඒ සතෙකුට හරි කමක් නැහැ එහෙම අපි දඬුවම් ඉල්ලනවා දෙවියන්ගෙන් නැත්නම් යක්කුන්ගෙන් දැන් ඒ මොනවත් කරගන්න බැරි නම් ඔය එකක්වත් කරගන්න බැරි වුණත් වෛරේ තියෙන්න පුළුවන් ඉතින්. Tamanට කෙලින්ම ගිහිල්ලා ඍජුවම අනිත් කෙනාට දඬුවමක් දෙන්නත් බැහැ. ඊළඟට ඒ පිළිබඳව තියෙන විධිමත් ආයතන හරහා ඒ වැඩේ වෙන්නේ නැහැ. අවිධිමත් ආයතන හරහා කෙරෙන්නේ නැහැ. නොපෙනෙන දෙවි කෙනෙක් යකෙක් හරහා ඒ වැඩේ වෙන්නේ නැත්නම් ඒත් තාම තියෙනවා නම් රිදවන්ට ආසාව අපි ඊට පස්සේ අපේ හිත හදාගන්න ඒක කර්මයට බාර දෙනවා. මේ මිනිස්යාට ඒ කෙනාට ඒක කර්මයෙන් දඬුවම් දෙයි කියලා අපි හිතනවා කියන්නේ එතන වෛරයම තමයි. වෛරයෙන් තමයි එහෙම හිතන්නේ. සනසිල්ල මැරෙන්න නොලැබෙත් හරි ඊළඟ භවයේ නරක තැනකට යන්න හරි කියලා අපි හිතනවා නම් ඒ සිතිවිල්ල දැන් අපි අපි මොනවත් කරේ නැහැ අපි හිතනවා එයා කරගත්ත කර්මයක එයාට විපාක ලැබේවා මෙලොව වශයෙන් නොලැබුණත් උසාවියෙන් පොලිසියෙන් නොලැබුණත් දේවාලයෙන් නොලැබුණත් උඩ ඉන්න දෙවියන්ගෙන් නොලැබුණත් අන්තිමට අපි එල්ලෙන තැන තමයි කර්මය එයා කරගත්ත කර්මයේ විපාකය එයා පස්සේයි එහෙම එන්න ඕනේ ওই මිනිස්සයා මට කරපු දෙයට මේ ඒ නිසා මේ කවදා හරි එක්ක මේ ලෝකේ මැරෙන්න කලින් හරි මැරුණාට පස්සේ හරි අපි ඒ කර්මයට බාර දෙනවා දඬුවම දෙන්න. ඒ හිතන්නේ වෛරයෙන්ම තමයි. දැන් මේ වෛරය කියන එක හරි පැහැදිලි තේරුම් ගන්න. ওই විදිහට මේ තව කෙනෙකුට දඬුවම් දෙන්න තියෙන ආසාව ඒ දඬුවම් නැවත නැවත අපි මනසින් සැලසුම් කරනවා මොහො කොහොමද වෙන්න ඕනේ ඊළඟට ඒ සැලසුම් අපි එක්ක ක්‍රියාත්මක කරනවා නැත්නම් වෙන කෙනෙකුට බාර දෙනවා අපි වෙනුවෙන් කරන්න දැන් එහෙම බැලුවහම දැන් ඔන්න වෛරය. ඒතර මෛත්‍රිය කියන්නේ ඒ විදිහට බැලුවොත් මේ එහෙම මේ අනිත් කෙනාට යහපතක් වේවා කියලා හිතන එක නෙමෙයි යහපතක් වේවා කියලා සිතීම. දැන් ප්‍රතිවිරුද්ධ විදියට බැලුවොත් එහෙමනේ. තව කෙනෙක් ගන්නට පස්සේ දුගතිගාමී වේවා කියලා හිතන්නේ නැතුව සුගතිගාමී වේවා කියලා හිතන. ඉරේ විලංගුවේ වැටේවා කියලා හිතන්නේ නැතුව ඉරේ විලංගුවේ නොවැටේවා කියා සිටී. දැන් මේ විදිහට මෛත්‍රිය මෛත්‍රී කිරීම එහෙමනේ එන්නේ වෛරයේ විරුද්ධ පැත්ත විදියට ගත්තොත් වෛර කිරීමයි. දැන් අපි සාමාන්‍යයෙන් මෛත්‍රී කරන්නේ එහෙමනේ. දැන් ඒ වරදකුත් නැහැ. හැබැයි ධර්මානුකූලව බැලුවොත් වෛරයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයට කියන්නේ මෛත්‍රිය නොවේ. එතන තමයි මේ කාරණය. වෛරයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයට කියන්නේ අවෛරය. මෛත්‍රිය නොවේ. පාලියෙන් වේරි වේරිනෝ. එතක ඒකේ ප්‍රතිවිරුද්ධ විරුද්ධ වචනේ මෛත්‍රිය නෙමෙයි. අවේරිනෝ. අවේරි අවේරිනෝ. ඔය මේ සුප්‍රසිද්ධ ධම්මපද ගාථාවක් නහි නහි වේරේන වේරාණී සම්මන්තිත උදාචනං අවීරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්ත අපි කවුරුත් දන්න ගාතාවක් නේ මේ ධම්මපද ගාතාව මේ ලෝක ප්‍රසිද්ධ වුණා මේ ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සතිವಾರයකදී මේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ පවත්වපු ඔය සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර 1952 දී මේ ඒ දෙවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ වෙච්ච ඔය ජපානයේට මොකද්ද දෙන්න ඕනේ දඬුවම කියලා ඒ ගැන ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සතිವಾರයකදී සාකච්ඡා වෙනකොට මොකද ජපානයේ කිසි හේතුවක් නැතුව බෝම්බ දැම්ම ලංකාවටත් බෝම්බ දැම්ම ත්‍රිකුණාමල වරායට ඊළඟට ඔය මුල්ලේටියාවට ඉතින් තව ලෝක රටවල් වලට ජපානයේ බෝම්බ දැම්ම යුද්ධ කරා. ඉතින් මොකද්ද මේ ජපානට දෙන්න ඕනේ දඬුවම කියලා? මේ විවිධ බලවත් රටවල් එක එක දඬුවම් යෝජනා කරා. ඒ වார்த்தාව කියුවාම තේරෙනවා එක එක රටවල් යෝජනා කරපු දඬුවම් මොනවද? ජපාන. ඉතින් එතෙන්දි මේ ශ්‍රී ලංකාව මොකද්ද කිව්වේ? මේ ගාතාව. මහි වේරේන වේරාණි සම්මන්තිද උදාචරං අවීරේනච සම්මන්ති ඒස ධම්මෝ සනං මේ ලෝකීය ශ්‍රේෂ්ඨ දාර්ශනිකෙක් අපේ ශාස්ත්‍රූන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. මොකද්ද මේ වෛරේ කරපු මොකක් හරි හානියක් වෛරයෙන්ම ඒක විසඳන්න බෑ. ඒ හානිය කලේ වෛරයෙන් වෙන්න පුළුවන්. හැබැයි ඒක දැන් විසඳුමුත් වෛරයෙන්ම හොයන්න බෑ. ඒ ආදරයෙන් සෙවිය යුතුයි. ඒ වචනේ අවෛරය කියන වචනේ නෙමෙයි එතනදී ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ මේ love කියන වචනේ ආදරය කියන වචනේ. එහෙම තමයි මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා තියෙන්නේ කියලා කිව්වේ. ඒක ලොකු විප්ලවයක් වුණා එදා. හැබැයි පිළිගත්ත ලෝකෙ. පිළිගත්ත නිසා තමයි ජපානයේ නිදහස ලැබුණේ. මේ මොනම ප්‍රශ්නයක්වත් නැතුව ඉතින් ඒ ඒ කෘතවේදීත්වය ජපානයේ ලංකාවට තියෙන නිසා ඒක ඒ එක හේතුවක් තමයි ඔය ජයවර්ධනපුර හෝහල පෙරදිරි මහරෝහලේම ජපානයෙන් පරිත්‍යාගයක් විදිහට ලංකාවට ලැබෙන්නේ. ඉතින් මේ දැන් මේ ගාථාවේ මේ ආදරයක් ගැන කියන්නේ කියන්නේ නහි වේරේන වේරාණි සම්මන්තිද උදාචන මේ වෛරය වෛරයෙන්ම විසඳුනා කියලා එහෙම එකක් නැත. එහෙම විසඳෙන්නේ නැත. වෛරයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයකට වෛර කරා කියලා ඒ කොයි පාර්ශවයකට හරි කවදාවත් එහෙම විසඳිලා නැත. අවේරේනච්ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. හැබැයි විසඳිලා තියෙනවා නම් විසඳිලා තියෙන වෛර නොකර. වෛර නොකර තමයි විසඳුමක් ලැබෙන්නේ. මෙය ඒස ධම්මෝ සනන්තනෝ. මෙය මේ අදෙයියේ සොයාගත්ත දෙයක් නොවේ. බොහෝම ඉපැරණි ධර්මතාවක් නීතියක් රීතියක් නියමයක් න්‍යායක් දැන් තව ධම්මපද ගාථාවක් තියෙනවා බොහොම ලස්සන මේ හරීම ලෙන්ගතුකමක් හිතෙන අදහසක් මේ සුසුඛං වස ජීවාම වේරිනේසු අවේරිනෝ මේ හරීම ලස්සනයි මේ සාමාන්‍යයෙන් දහමේ බණ කියන්නේ අනත් විදිහටනේ මෙහෙම කරන්න අර එහෙම කරන්න කියලා දැන් මෙතන එහෙම නැහැ මෙතන කියන්නේ මේ උත්තම පුරුෂය. ඒ කියන්නේ සුසුඛං වත ජීවාන අපි අනිවාර්යයෙන්ම සැපසී සිටිමු. ඔබ සිටින්න කියනවා. ඒ කියන්නේ සුසුඛං වත ජීවාන. අපි ඒකාන්තයෙන්ම සැපසී ඉමු. වේරිනේසු අවේරිනෝ වෛර කරන්නන් මැද වෛර නොකර මේ වෛර කරන්නන් මැද මෛත්‍රී කළා කියලා නෙමෙයි වේරිනේසු අවේරිනෝ වෛර කරන්නන් මැද වෛර නොකර වේරිනේසු මනුස්සේසු මානව ප්‍රජාව මිනිස් සමාජයේ වෛරී වෛරී මිනිස් සමාජයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ මේ සාමාන්‍ය බහුතරය ගැන කියන්නේ වේරිනේසු මනුස්සේසු මිනිස් සමාජයේ වෛරී විහෙරාම හවේරි. එහෙම මිනිස් සමාජයක වෛර කරන මිනිස් සමාජයක විහෙරාම අවේරිනෝ. වෛර නොකර අපි ජීවත් වෙන්න.